තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ <clears throat> සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවේ ඊළඟ කොටස. අපි මේ වෙනකන් වේදනානුපස්සනා කොටස වෙනකන් කතා කරලා තියෙනවා. ඉතින් අද චිත්තානුපස්සනා කොටස සම්බන්ධයෙන් කතා කරන්න ආරම්භයක් තමයි ගන්නෙ. ඉතින් අපි මුලින්ම කායානුපස්සනා කොටසේදී කිව්වා මේ කායානුපස්සනාව කියලා කියන්නේ කය කය විදිහට දකින්න මනස හුරු කරනවා. වේදනානුපස්සනාවේදී වේදනාව වේදනාව වශයෙන් දකින්න අපි පුරුදු කරනවා. ඒ වගේම තමයි මේ චිත්තානුපස්සනාව කියන්නේ හිත හිත විදිහට දකිනවා. කය කයානුව දකිනවා වගේ වේදනාව වේදනාව විදිහට දකිනවා වගේ 아무තු අතින් දේවල් එකතු කරන්නේ නැතුව බලනවා වගේ මේ හිතත් සිතිවිලි පැටව ගහන්න නැතුව එන සිතිවිල්ලක් වර්ණ ගන්නන්නේ නැතුව අතින් කෑලි එකතු කරන්නේ හෝ අඩු කරන්නේ නැතුව හිත හිත විදිහට දකිනවා හිත මුළු හදින්ම බලන් ඉන්නවා පෙරගත්තු තීන්දුව තීරණ නිගමන වලින් තොරව එන දේ එන විදිහට බලන එකක් තමයි මේ චිත්තානුපස්සනා කොටසෙදි කියන්නේ. හැබැයි අපිට ආගම විසින් සදාචාරය විසින් මේකට ඉඩක් දීලා නැහැ. මොකද ආගම විසින් සදාචාරය විසින් දේවල් හොඳ නරක විදිහට බෙදලා තියෙනවා. එහෙම බෙදා ගන්නවා. එතකොට අපිට කියලා දීලා තියෙන්නේ නරක දිහා බලන එකත් මහා නරකක් විදිහට. ඒක මහා සාහසික කමක් විදිහට තමයි අපිට ආගම සදාචාරය සම්ප්‍රදාය අපිට කියලා දීලා තියෙන්නේ. ඉතින් අපේ ලොකු සංසය කියනවා මේ නරක දිහා බලන එක කියලා දෙන්නේ විපස්සනාවේ විතරයි කියලා. ඉතින් ඒකෙදි මුලින්ම ඔබට පුළුවන් ගිහිල්ලා බලන්න චිත්තානුපසනා කොටස. ඒකේ තියෙන සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති කියලා තමයි පටන් ගන්නෙ. මුලින්ම මේ විරාග හිත නෙමෙයි බලන්න කියන්නේ. කෙලෙස් සහිත හිත තමයි මුලින්ම බලන්න කියලා භාගතුන් වහන්සේ ආරාධනා කරන්නේ. සරාගී හිතයි මුලින්ම බලන්න ආරාධනා කරන්නේ. විරාගී හිත නෙමෙයි. සරාගී හිත බලලා තමයි විරාගී හිත බලන්න කියන්නේ. සදෝස හිත, द्वේෂය සහිත හිත බලලා ඊට පස්සේ තමයි මුද්‍රාණාංශ කියන්නේ द्वේෂය රහිත හිත බලන්න. ඉතින් මේ අපිට මේ මෙතනදී ආරාධනා කරන්නේ රාගයක් මනසට ඇවිල්ලා නම් ඒක මකන්න යන්නේ නැතුව ඒක නැති කරන්න යන්නේ නැතුව ඒක අයින් කරන්න යන්නේ නැතුව ඒක විනාශ කරන්න යන්නේ නැතුව ඒක ඇවිල්ලා නම් ඒක දකින්න ඒක බලන්න කියලා කියන්නේ. නමුත් අපි හිතනවා රාගය උපදින එක, ద్వේෂය උපදින එක, කෙලෙස් උපදින එක නොවිය යුත්තක් විදිහට දකිනවා. එතකොට අපිට කවදාවත් මේ රාගයේ හටගැන්ම රාගේ ගෙවී යාම අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. මුල අග දෙක දකින්න බැරි වෙනවා අපිට මැද්දේ විතරක් යන්තම් අහු වෙනවා ඒකත්. මැද්දත් හරියටම හොයන්න බෑ. ඒ බලන්න කැමති නෑනේ. ඉතින් අපිට රාගය කියන එක අහු වෙන්නේ හට ගත්තට පස්සේ. මැද කොඳුනාරියට තම නාරටිය තමයි අහු වෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ අපිට මේ ආරාධනා කරන්නේ හටගත්තු රාගය දිහා, හටගත්තු ද්වේෂය දිහා, හටගත්තු නොසන්සුන්කම දිහා, හටගත්තු ඉරිසියාව දිහා, හටගත්තු මාන්නය දිහා, හටගත්තු කපටිකම දිහා බලන්න. ඒක දිහා බලන්න පුරුදුනහම තමයි ඊළඟ චිත්තක්ෂණයේදී රාගය හට ගන්නකොටම අපිට බලන්න පුළුවන් වෙනවා. ඒ එතනට එකපාරට එන්නේ නැහැ. හෙමින් හෙමින් එනවා. ඊට පස්සේ ඒක දැක්කා කියන්නේ රාගය ගෙවී යාමත් පේනවා කියන එකම තමයි. ඒකට අමුතුවෙන් උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. ඉතින් රාගයේ හැටි මොන වගේද කියලා දැක ගන්න නම් ඒක දිහාම බලන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඒක දිහා බලන්න කැමති නැහැ. එතකොට අපිට තේරෙනවා මේ හටගත්තු රාගය දිහා, ద్వේෂය දිහා මූණට මූණ දාලා බලන් ඉන්නකොට මේ චිත්තක්ෂණයේ මේ මොහොතේ තියෙන රාගයට, ద్వේෂයට වැඩිය ඊළඟ චිත්තක්ෂණයේ රාගය, ద్వේෂය පොඩ්ඩක් බල බිඳිලයි තියෙන්නේ කියලා අපිට දැනෙන්න ගන්නවා. ඒ මෙහෙම චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට මොහොතින් මොහොතට මේ රාග හිතේ, මේ ద్వේෂ හිතේ බලය අඩු වෙනවා කියලා දැනෙනවා. ඒක දිය වෙලා යනවා කියලා දැනෙනවා. ඒක ගෙවෙනවා කියලා අපිට පේන්න ගන්නවා. නමුත් ගොඩක් අය හිතනවා මේ රාගෙ දිහා බැලුවාම, ද්වේෂෙ දිහා බැලුවාම, කෙලෙසියක් දිහා බැලුවාම බලපු ගමම්ම මේක කපුරු පෙත්තක් පිච්චුවාම වගේ වාෂ්ප වෙලා යන්න ඕනි කියලා. එහෙම යන්නේ නැහැ. රාග ద్వේස විශේෂයෙන් එහෙම යන්නේ නැහැ. ඒක එයා හිමින් තමයි පහු බහැලා යන්නේ. අපිට ලොකු ඉවසීමක් තියෙනුනේ, උපේක්ෂාවක් තියෙනුනේ. ඒ රාගය තුරන් වෙනතුරු හිමින් එයා ගෙවිලා යනතුරු බලන් ඉන්න. ඉතින් මේ කෙලෙස් මහා නරක දෙයක් විදිහට උගන්වපු ආගම සදාචාරය විසින් මේක උගන්නපු නිසා මේක නරක දෙයක් විදිහට මේක දිහා අපිට ඉවසීමෙන් බලන් ඉන්නත් බෑ. ඒක කැතක්, ඒක නරකක්, ඒක සදාචාර විරෝධී දෙයක්, ඒක ආගම් විරෝධී දෙයක්, ඒක සාහසික දෙයක් විදිහට තමයි අපිට උගන්වලා තියෙන්නේ. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න මේක දිහා බලද්දි විතරයි අපිට මේ රාගය හට ගන්න හැටි රාගයේ හේතු ටික අපිට හොයන්න පුළුවන් වෙන්නේ දකින්න පුළුවන් වෙන්නේ මොකද මේ මට මතකයි ලොකු සාංශය එක තැනක කියනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා. උන්වහන්සේගේ දේශනාව ආකාර දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි පාපය පාපය වශයෙන් දකින්න කියලා භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරනවා. පළවෙනි දේශනා වර්ගය. දෙවෙනි වර්ගයේ පාපය පාපය වශයෙන් දැකලා ඒකෙන් මිදෙන්න ගැලවෙන්න කටයුතු කරන්න කියන එක. අවාසනාව තමයි අපේ මිනිස්සු මේ පළවෙනි දේශනාව එපා කියලා දෙවනි එක විතරක් අල්ලගෙන ඉන්නවා. පාපයට ඒකෙන් ඒක නැති කරන්න, ඒකෙන් ඒක විනාශ කරන්න, ඒකෙන් පලා යන්න, ඒක කඤ්ඤම් මරඤ්ඤම් කියලා මරන්න ඉන්නවා. ඒකට අපි ලෑස්ති වෙලා ඉන්නවා සැදී පැහැදී. පාපය පාපය වශයෙන් දකින්න කියන පළමු දේශනාව අතහැරලා. ඉතින් ඒ නිසා තමයි මේ අවුල හැදිලා තියෙන්නේ. මෙතනදී මේ පාපය පාපය වශයෙන් දකිනවා කියන එකම තමයි අපි වරද වරද විදිහට දකිනවා කියලා කියන්නේ. එතකොට අපි මේ වැරදි වලට සමාව ගන්නවා අරක මේක කරනවා කියන ටිකේ අර්ථය මොකක්ද කියලා ඔන්න ඔබට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ වරද වරද විදිහට දකින්න. වරදක් හදා ගන්න නම් කෙලෙසයක් හදා ගන්න නම් පාපයක් කියන එක ඒකෙන් ගැලවෙන්න නම් ඉස්සෙල්ලා පාපය පාපය වශයෙන් කෙලෙසය කෙලෙසය වශයෙන් වරද වරද වශයෙන් අපිට දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඇත්තටම නම් අපිට මේකට විශාල සතියක් ඕනේ. විශාල සතිය කියන එක පුරුදු වීමක් වෙලා තියෙනුනේ. දැන් බලන්න මේකට එච්චර විශාල සතියක් ඕනේ නිසා විශාල සතියක් ඕනේ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ කොටස කියන්නේ තුන්වෙනියට සතිපට්ඨානේ. මුලින් කායානුපස්සනා කොටසින් අපිට ඕලාරික අරමුණක් එක ගනුදෙනු කරන්න හිත පුරුදු කරවලා අරමුණක මුලැමැදාග දකින්න පුරුදු කරවලා ඊට පස්සේ නාම ධර්ම වලට ආරම්භයක් විදිහට වේදනානුපස්සනා කොටසේදී වේදනාව දකින්න පුරුදු කරවලා බලන්න ඊට පස්සේ මෙතනට එන්නේ. ඉතින් වේදනානුපස්සනා කොටසෙන් එහාට එනකොට අපිට හොඳ තහවුරු සතියක් හැදිලා තියෙන සම්පජඤ්ඤයත් එක්ක එකතු වෙච්චි තහවුරු සතියක් හැදිලා තියෙන්නේ. එයාට ශක්තිය තියෙනවා මෙතනදී මේ රාගයට මූණ දහන්න පෞරුෂය හැදිලා ඉවරයි. එකපාරටම මේක දිහා බලන්න බෑ. එතකොට හොඳ සුතමේ ඥානයක් තියෙන්නත් ඕනි. ඇයි අපි මේ රාගෙ දිහා බලන්න ඕනි කියන එක දැනගෙන ඉන්න ඕනේ. දන්නේ නැති කෙනා තමයි අර පසුතැවෙන්නේ. රාගය එනකොටම ඔන්න අසුබේ දානවා එක්ක වෙන මොකක් හරි හිතනවා, පටලවා ගන්නවා, කලබලයක් කර ගන්නවා. ඉතින් මෙතනට එනකොට ওই විදිහට වරද්ද වරද්ද පුහුණු වෙලා හොඳ පෞරුෂයක් හැදිලා තියෙන්න ඕනේ. නමුත් මෙතනට එන එක ලේසි නෑ. මොකද අර කලින් කිව්වා වගේ ආගම සදාචාරය විසින් මේක හොඳ නරක විදිහට බෙදලා අවුලක් තමයි මෙතන හදලා තියෙන්නේ. අපි හිතාගෙන අපිට කියලා දීලා තියෙන මේ හොඳක් තියෙන තැන නරක කියන එක තියෙන විදිහක් නැහැ. නරක තියෙන තැන හොඳ තියෙන විදිහක් නැහැ කියලා. නමුත් මතක තියාගන්න මේ ලෝකේ ද්වේතාවයකින් තියෙන්නේ එක ධර්මතාවයකට එක කේවල ධර්මතාවයකට පවතින්න බෑ තනියෙන්. ඒ පවතින්නෙම ඒට විරුද්ධ අනිත් ධර්මතාවය නිසා. රාගය කියන එක නිසාම තමයි විරාගය පවතින්නේ. ඒ වගේ මේ හොඳ කියන එක තියෙන තැන නරක කියන එකත් ඒ විදිහටම තියෙනවා. අපි මේ නරක විතරක් අයින් කරන්න හැදුවට හරියන්නේ නැහැ. නරක අයින් කරන්න යනකොට හොඳත් අයින් වෙනවා. ඒ නිසා තමයි මේ නිවන කියන එක පිම්පව් දෙකෙන්ම තොර තැනක් කියන්නේ. හොඳ නරක දෙකෙන්ම තොර තැනක් කියලා කියන්නේ ඒකයි. අර සබ්බපාපස ගාථාවේ තියෙන එහෙම එකක්. එතකොට මේ සබ්බපාපස අකරණං ගාථාවේ තියෙන්නේ මේ මුලින්ම මේ පාපය අයින් පාපයෙන් අයින් වෙන එකනේ. ඉතින් ඒ ඒක තමයි මේ මෙතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. වැරද්ද වැරද්ද විදිහට දකින එක පාපය පාපය විදිහට දකින එක තමයි මේ කියන්නේ ඒක ඒ තමයි සබ්බපාපස්සා කරණම් කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි එතකොට අපි කිව්වා වගේ අර හොඳ නරක දෙකම අයින් කරන්න වෙනවා අපිට නිවන් දකින්න ඕනේ නම් මේ හොඳ විතරක් තියාගෙන නරක අයින් කරලා නිවනක් නැහැ. එහෙම එකක් නැහැ. ඉතින් මතක තියාගන්න මේ මෙතනට එනකන් යෝගාවචරය ගොඩාක් සැලිසැලී මෙතනට එනකන් ඒගොල්ලෝ තනියම තමයි මේ වැඩේ කරගෙන ආවේ. ඉතින් මේ බැරෑරුම් දෙයට මුණ දෙන්න වෙන්නේත් යෝගාවචරයාට තනියම තමයි. ඒක තව කෙනෙක් නැහැ අපිට කරලා දෙන්න මේ පෞරුෂය හදාගෙන මේ අභියෝග වලට මුහුණ දීගෙන මේක ඉස්සරහට යන්න වෙන්නේ තනිවමයි අර කඟ වේනගේ තනි අඟ වාගේ තනියම තමයි වාසය ඒ නිසා එන ඕනෙම සිතුවිල්ලක් දිහා එන එන විදිහට බලන්න අපි පුරුදු වෙන්න ඕනේ එච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් අපේ ලොකු සංසේ දේශනා කරනවා මේකෙදි මේ දේ කරන්න බෑ අපි මේ පුහුණුව ලේසි නෑ කරගෙන යන්න කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා, ඝනසංගනිකාරාමතා, පපංචාරාමතා වගේ ධර්මයේ දන්න අය දන්නවා මේ අධික වැඩ තියාගෙන අධික කතාව තියාගෙන අධික නිින්ද තියාගෙන පිරිස එක්ක ඇලී ගැලී වාසය කරගෙන හිතවිලි පැටව ගහන්න ඉඩ දීගෙන මේක කරන එක ලේසි නෑ. ඉතින් <clears throat> මෙතනදි තමයි අපිට දැන් මේ අපි සාමාන්‍යයෙන් පුරුදු කරලා තියෙන්නේ සතිය තියන්න පුළුවන් කියලා අපි හිතන් ඉන්නේ හොඳ සිතිවිලි තියෙනකොට. හොඳ සිතිවිලි තියෙනකොට විතරයි සතිය තියන්න පුළුවන් නරක සිතිවිලි තියෙද්දි සතිය කැඩෙනවා කියලා තමයි ගොඩක් යෝගාවචර චර්චුරු ගන්න. නමුත් මෙතනදී භාග්‍යතුන් ආංශය ආරාධනා කරන්නේ අපි හොඳයි කියලා හිතන සිතුවිල්ලක් ආවත් අපි නරකයි කියලා හිතන සිතුවිල්ලක් ආවත් මේ දෙකේදිම එකසේ සතිය පවත්වන්න. ඕකට තමයි සති බලය කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රමාද හිතෙහි ප්‍රමාද හිතක් ආවට කම්පා වෙන්නේ නැහැ. ඉතින් රාගය කියන්නේ ප්‍රමාද හිතක්නේ. ద్వේෂය කියන්නේ ප්‍රමාද හිතක්නේ. ප්‍රමාදය නිසානේ එන්නේ. ඉතින් ඒකේ ඒක ආවට කම්පා වෙන්නේ කම්පා නොවෙන්න නම් ඒකට සතිය තියන්න ඒ කම්පා නොවන ගතියේදී පිහිටන සතිය තමයි සති බලය. කියන්නේ සති ඉන්ද්‍රියක් නෙමෙයි සති බලය. සතිය ලෙවල් අප් වෙලා කියන එක. එතකොට අපි රාගය දිහා බලනවා කියන්නේ මේ රාගය කියන්නේ ප්‍රමාදයක් තමයි කියලා ඒක දැකගෙන ඉන්න එකට කම්පා වෙන්නේ නැහැ. නමුත් අපි පුරුදු විදිහට කළේ රාගයක් එනකොට කම්පා වුණා, ද්වේෂයක් එනකොට කම්පා කම්පා වුණා, කෙලෙසයක් එනකොට කම්පා වුණා, පාපයක් වෙනකොට කම්පා වුණා. ඉතින් මේ කම්පාව පසුතැවෙන ගතිය තමයි අපි මෙතනදී අයින් වෙන්නේ මේ කියන සතිය හරහා ඒ කියන කෙලෙසි අයින් වෙනවා. ඉතින් මේ විදිහට මේ රාගය දිහා බලන්න නම් රාගය මේ මොහොතේ ආපු රාගයක් දිහා තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ. අතීතයේ ඇවිල්ලා ගිය රාගයක් මනසින් මවලා අරගෙන අපිට කරන්න බෑ. අනාගතේ තාම නාපු නොආපු රාගයක් දිහා බලන්නත් බෑ මේ මෙතන දැන් මෙතන මේ මොහොතේ මේ ඇස් පන අපිට පෙනිපෙනි දැක දැක හට ගන්න රාගයක් දිහා තමයි අපිට බලන්න සිත් පුළුවන් වෙන්නේ ඉතින් ඒ බලන නම් රාගය උපදින්න ඕනි. මේක දිහා බලන්න. රාගය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. රාගය හාත්පසින් තේරුම් ගන්න. රාගය දිහා බලන්න පුළුවන් වෙන්න ඕනි. ඉතින් බලද්දී ටික ටික එයාගේ බල බිඳි බිඳි යනවා රාගයේ බල බිඳි බිඳි යනවා කියලා අපිට දකින්න පුළුවන් වෙනවා. මේක නාම ධර්ම එක කරන ගනුදෙනුවක්. අපි දැන් කායානුපස්සනා කොටසෙදි කරන්නේ රූප එක කරන ගනුදෙනුවක්. එතනදිත් අපිට මේ නාම ධර්ම හට ගන්නවා. අපිට හොඳ ලොකුවට පේන්නේ නැහැ. මොකද අපි වැඩිපුර අවධානය දෙන්නේ රූප ධර්මයන්ට නිසා. අපි හුස්ම දිහා බලන් ඉන්නකොට අපිට හුස්මත් එක්ක යම්කිසි වෙලාවක් එක දිගට අවධානය තියන්න පුළුවන් වුණොත් යාළු වෙලා ඉන්න පුළුවන් වුණොත් අපිට මුලදී හුස්ම විතරයි පේන්නේ. සමහර වෙලාවට ඊට අදාළ චේතනාව පේන්නේ නැතු යනවා. අපිට සක්මනේදී තබන පියවර, ඔසවන පියවර විතරයි පේන්නේ. ඒකට පාවිච්චි කරන චේතනාව, ඔසවන්න යොදන චේතනාව, ඒ සිත අපිට පේන්නේ නැහැ. ඉතින් අපිට මේ අරමුණත් එක්ක ටික ටික ඉන්නකොට යාළු වෙනකොට මේ චේතනා ටිකත් පේන්න ගන්නවා හිතත් පේන්න ගන්නවා ඒ කියන්නේ හුස්මත් පේනවා හුස්ම දකින හිතත් පේනවා පියවරත් පේනවා පියවර තියන්න හිතන හිතෙන හිතත් පේනවා පියවර දකින හිතත් පේනවා. එතකොට මේ ටික ටිකේ චේතනාව පේන්න ගත්තාම නාම කොටස් තමයි ඒ පේන්නේ. නමුත් එතනදී ලොකුවට මේ නාම කොටස් දකින්න අනුග්‍රහ කරන්නේ නැහැ, අනුබල කරන්නේ නැහැ. මොකද අපේ මනසට මේ රූප ධර්මත් එක්ක හොඳින් ගනුදෙනු කරලා හොඳ පරිචයක් හදා ගන්න ඕනේ නිසා. ඉතින් මේ වේදනානුපස්සනාවටත් ඇවිල්ලා තමයි ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ චිත්තානුපස්සනා කොටසේදී අපිට ආරාධනා කරන්නේ මේ ඊ타ම සියුම් සූක්ෂම බලවත් සතියකින් බලවත් පෞරුෂයෙන් බලන්න තියෙන මේ සිතුවිලි ධර්ම සිතේ ඇතිවන සිතුවිලි දිහා බලන්න අපිට ආරාධනා කරන්න. එතකොට ඕක තමයි අපි වැරැද්දක් දකිනවා කියලා කියන්නේ. පාපයක් දකිනවා කියලා කියන්නේ. පාපයෙන් අයින් වෙන්න වැරැද්දකින් අයින් වෙන්න තියෙන හොඳම තැන ඔතන. ඉතින් වැරද්ද දකින්න විතරයි ඕනි. ඉතින් අපිට දැනෙනවා ඒක. අපිට රාගයක් කෙනෙකුට රාගය ආවා කියලා දැනෙනවා. ඒකටයි 아무තෙන් කවුරුවත් කියන්න ඕනේ එතකොට ඒක දකින්න විතරමයි ඕනි. දැක්ක මොහොතේ ඉඳලා හරියටම සිහිය පිහිටියා නම් ඒ සිහිය පිහිටපු චිත්තක්ෂණයේ ඉඳලා ඊළඟ ඉදිරියට එන හැම චිත්තක්ෂණයකම රාගයේ බලය බින්දෙන එක අපිට පේන්න ගන්නවා. ඉතින් යම්කිසි වෙලාවක මේ ඒකට අපේ ලොකු සාංශය කියනවා මේ රාගය දන්නවනම් සිහිය තියනවා කියලා රාගෙ එන්නේ ඇකිලිලා යනවා. يعني සත්‍ති බලය හමුවේ සත්‍ති ආලෝකය හමුවේ මේ රාග ద్వේස කියන කෙලෙස් වලට ඉන්න බෑ. එයාලා ඇකිලෙන්න පටන් ගන්නවා. හරියට අර පිහාටුවක් ගිනි දැල්ලකට ලං කළා වගේ එයාලට එන්න බැරුව යනවා. ඉතින් ඇත්තටම ලොකු සාංශය කියනවා මට ඇහිලා තියෙනවා අපිට මේ සතිය කියන එක හරියටම වැඩ කරනවද නැද්ද කියලා හොඳට පේන්න පටන් ගන්න පාපේදී. පිනේදී හොඳට මේක පේන්නේ නැහැ. පාපයක් කරන වෙලාවට හිතට කෙලෙසයක් ආපු වෙලාවට සතියේ වැඩ කරන විදිය හොඳට අපිට දැනෙන්න ගන්නවා, පේන්න පටන් ගන්නවා. ඉතින් අර කලින් කිව්වා වගේ ඔකට තමයි සබ්බවාපස්ස අකරණම් කියලා කියන්නේ. අපි මේක කරන්නේ නැතුව අපි මේ පින් කරන්න පටන් අරගෙන තියෙන්නේ මේ පව් කරන එක නවත්තන්න ඒක වළක්වන්න ඒකට පින ආදේශයක් කරගන්නවා ඒකෙන් පාපයේ පාපේ හරියටම සාර්ථකවම ප්‍රහාණය කරන්න බෑ. මොකද ඒකට අවශ්‍ය හේතු මූල තාම එහෙමම තියෙනවා. තියෙද්දි අපි ඒකට බය නිසා අපි ඒ වෙනුවට ආදේශ කරනවා පින ඒකෙන් සාර්ථක පාපයන්ගේ ප්‍රහාණයක් වෙන්නේ නැහැ. පාපයට මුහුණ දහපු තැන තමයි මුහුණට මුහුණ දාලා බලපු තැන තමයි අපිට මේ පව කියන එක පාපයන්ගෙන් වැළකෙනවා කියන එක හරියටම සිද්ධ වෙන්නේ. ඉතින් චිත්තානුපස්සනා කොටසට පුංචි ආරම්භයක් මේ මේ දේශනාවේදී දැම්මේ අපි දෙවන දේශනාවකුත් තියෙනවා චිත්තානුපසනාව සම්බන්ධයෙන් අපි ඒ කොටසේදී ඊළඟ කරුණු ටික ගැන කතා කරමු. තෙරුවන් සරණයි.